සියලු දෙනාම තැම්පත් වෙලා ධර්ම දේශනාව සඳහා සූදානම් වෙන්න සාදුකාරයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදා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 නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කතමේච භික්කවේ ආසවා සම්මරා පහතබ්බා හිදභික්කවේ බික්කෝ පටිසංකායෝ නිසෝ චක්කුන්ඩ්‍රිය සම්මර සංවුතෝ විහරතීතිී <coughs> ශද්ධාවන්ත පිම්මත්නී ඉන්ද්‍රිය දමනයෙහි ශේෂ්ඨ වූ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්‍යයා කෙරෙහි හිමහත් කරුණාවෙන් යුතුව මේ ආර්ය ශාසනය ආර්ය විනෙහි ඉන්ද්‍රියන් සම්බරය කරගැනීම සම්බන්ධව දේශනා කරනවා. පින්බත්නේ මීට පෙර පසුගිය පොහොයදිනයේදී දේශනා කරන්ට යෙදුන සබ්බාසව සූට දේශනාවේම මුල්කාරණය වශයෙන් ගත්තේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් සම්බන්ධව. අද දවසේදී තියෙන්නේ සති සම්බරය කියන ඉන්ද්‍රිය දමනය කියන මේ කටයුත්ත පිළිබඳව කොහොමද අපි අනුගමනය කරන්නේ කියන කාරණය පැහැදිලි කර දීමක්. එනිසා අපිට ධර්මයේ නොයෙක් තැන්හි දකින්නට ලැබෙනවා ඉංග්‍රිය ඉන්ද්‍රියේසු ගුත්තද්වාර්තා කියලා කාරණයක්. ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇතිව වාසය කරනවා කියන එක. එතකොට පින්වත්නි අපි ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇතිව වාසය කරනවා කියලා කියන්නේ යම්කිසි නිවසක දොරක් ඇරලා දාලා තිබුණොත් හේ දොර ඇරලා දෑම නිසා නානාවිද සොර සතුරන්ගේ උපත්‍රවයන්ට ලක් වෙන්න පුළුවන්. සතුන් සර්පයන් නිවසට ඇවිල්ලා ඉන්නට පුළුවන් සැඟවිලා. ඒ වගේම අපෙත් මේ ඉන්ද්‍රයන් দমনය නොවුනොත් ඒ තුළ වෙන්නා වූ ආදීනවයක් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ ඉන්ද්‍රියන් දමනය කියලා කියද්දි පින්වත්නි අපිට නැවතත් මේ සූත්‍රයේ මුලට ගිහිල්ලා බලන්නට වෙනවා කුමන කෙනෙකුට කුමන කාරණයක් උදෙසාද මේ ඉන්ද්‍රිය দমনය අවශ්‍ය වෙන්නේ ඇයි මෙහෙම දෙයක් කරන්නේ කියන කාරණය පිළිබඳව සබ්බාසව සූත්‍ර දේශනාව ආරම්භ වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං කයම් වදාමි නොඅජානතෝ නෝ අපස්සතෝ කිංචභික්කවේ ජානතෝ කින් පස්සතෝ ආසවානංකයෝ හෝති යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝච මනසිකාරෝ මේ ආශ්‍රවයන්ගේ ශයවීම දේශනා කරන්නේ මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මෙම කටයුත්ත දන්නා වූ කෙනාට දක්නා වූ කෙනාටයි කියලා භාග්‍යවතුන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. පිට පෙරත් පින්වත්නි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මේ කාරණා දෙක පැහැදිලි කළා. දැනුත් කෙටියෙන් මතක් කරලා දුන්නොත් යෝනිසෝ කියලා කියන්නේ හටගන්නා තැනින් යම් කිසි කාරණයක් හටගන්නා වූ මූලකාරණය ප්‍රභවය තනින්ම සිහිපත් කරගන්නට මානසිකාර්ය කරගන්නට යෙදුනොත් හේ පුද්ගලයාගේ එතන හටගන්නා වූ ආශ්‍රවය එතනම දුරු වෙනවා ක්ලේශ ධර්මය එතනම දුරු වෙනවා ඒ වගේම අයෝනිසෝ මානසිකාර්ය කියලා කියන්නේ එහෙම මෙනෙහි කිරීමක් කරන්නේ නැති ඒ වගේම අසුතවත් භාවයට පැමිණි මේ ධර්මය නොදන්නා වූ ධර්මයේ හික්මීමක් නැති ධර්මයේ පිළිසරණක් අපේක්ෂා නොකරන කෙනෙකුට අයෝනිසෝ මනසිකාරයේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වගේ සීලයක් සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරන ජීවිතයේ අවබෝධයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙන කෙනෙකුට ජීවිතයේ සැනසීම උදෙසා ඒ කාන්තයෙන්ම මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මේ කාරණා දැනගත යුතුයි. ඉට පස්සේ ඒක ප්‍රායෝගික වශයෙන් ජීවිතයේ වැඩීම තුළත් යම් කාරණයක් ලැබුණට පස්සේ ඒ කාරණය මුලින් දකින්නට ගන්න උත්සාහය අපි හිතාමත් වැදගත් වෙනවා. අපි විම්මත්නි මේ ලෝකයේ ප්‍රශ්නයන්ට පිළිතුරු හොයන්නේ ඒ ප්‍රශ්නයේ මැදට පැනලා ප්‍රශ්නයේ මැද ඉඳගෙන බලලා පිළිතුරු හොයන්නට යනවා. නමුත් කවදාවත් ඒ ප්‍රශ්නය ඇති වෙන කාරණය නිදානය ප්‍රත්පැත්තට කවදාවත් අපි යොමු වෙන්නේ නැහැ. ගින්නක් මැදට පැනලා පිලිස්සෙනවා කියලා කෑ ගහනවා වගේ ඒ පුද්ගලයා කවදාවත් යොමු වෙන්නේ නැහැ මේ කියන්නා වූ කාරණේ වෙන්නා වූ સિદ્ધාන්තයේ මේ දුක් කරදර පීඩා ආදී ඇති වෙන ස්වභාවය මොකක්ද කියලා පෙන්වා තමන්ගේ ජීවිතයට පෙන්වලා දෙන්නට. අන්න ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ නොදන්නා වූ පුද්ගලයා මානසිකාර කළ යුතු ධර්මය දන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? මානසිකරණීය ධම්මේ නප්පජානාතේ අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති මොනවාද අපි මෙනෙහි කළ යුත්තේ මොනවාද අපි මෙනෙහි නොකළ යුත්තේ කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඒ පුද්ගලයා මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුත්ත මෙනෙහි කරනවා. අපි තවත් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට මූලික කමටහනක් තියෙනවා නම් භාවනාවේදී ආනාපාන සතිය වගේ අපි ඒක මෙනෙහි කළ යුතු දැකිය යුතු අරමුණ. නමුත් ඊට පරිබාහිර දේවල් අරගෙන තමන් ආපු විදිය කතා කරපු දේවල් ජීවිතේ වෙනස් සිදුණු දේවල් කල්පනා කර කර ඉන්නවා නම් ඒක හඳුන්වන්න පුළුවන් අයෝනිසෝ මනසිකාරය කියලා. ඒ ආනාපාන සතියේ මූලිකම මුල හටගන්නා වූ ස්වභාවයට ගිහිලා දකින්නට පුළුවන් නම් ඒක තමයි යෝනිසෝ මනසිකාරයෙන් සිදු වෙන්නේ. එවගේම තමන්ගේ ඇසකණනාසය දිවශරීරය මේවාට ඉඩ නොදී මනසට මූලිකත්වය දීලා තමන් යොමු වෙලා ඉන්න වෙලාවක තමන්ට එන්නා වූ අරමුණක් සංඥා විදියට පහළ වෙන්නා වූ හිතේ දෙයක් දැකලා රාගයක්, දේශයක්, මෝහයක් කියන අරමුණක් දැකලා ඒ අරමුණේ හටගන්නා වූ ආකාරය දකින්නට පුළුවන් නම් මේක ප්‍රඥාවේ මූල බීජයයි මේ කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ වගේ පෙම්වත්නි සක්මනක වුණත් ඒ පාදයේ මූලිකම හටගන්නා වූ තැනින්ම පියවර ඔසවද්දීම Tamanට ඒ කෙරෙහි මෙහිත බැහැලා පවතිනවා නම් මේක මුලින් හටගන්නා වූ තැනින් දකින්න පුළුවන් නම් මේක යෝනිසෝ මනසිකාරය. අන්න ඒ නිසා පෙම්වත්නි මේක නොදන්නා වූ කෙනා කරන්නේ ආශ්‍රවයන් වඩනවා. වැඩෙන ආශ්‍රවයන් තමයි කාමාශ්‍රවය, භවාශ්‍රවය අවිජ්‍යාශ්‍රවය කියන මේ ආශ්‍රව ධර්මයන් දිනෙන්දී නම මේ නොදන්නා වූ කෙනාට ඇති වෙනවා. අන්න ඒ නිසා අපිට හිතන්නට වෙනවා මේ වගේ දෙයක් සිද්ධ වෙද්දී අපේ මේ මුලාව කියන අවිද්‍යාව කියන කාරණය නිසා මේ ආශ්‍රවයන්ගේ වැඩිවීමක් මුළු සංසාර ගමනේම ඇවිල්ලා අපිට අදත් පීඩාවක් දුකක් කරදරයක් ඇති වෙනවනම් ඒ ඇති වෙන්නේ පින්වත්නි මේ ආශ්‍රවයන් තියෙන නිසා. කීනාශ්‍රව කියනවා රහතන් වහන්සේට උන්වහන්සේ තුල ආශ්‍රවයන් නැහැ. ඒ නිසා මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරන ක්‍රම තුල දර්ශනයෙන් කියන ඒ සෝවාන් භාවෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රවයන් පිළිබඳව සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයන් තුන පෙන්වා දෙනවා. එවගේම සම්බරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් තියෙනවා. ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් තියෙනවා. ඒවගේම අධිවාසනයෙන් පරිවර්ජනයෙන් ඒවගේම විනෝධනයෙන් භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ක්‍රම හතකින් දේශනා කරනවා. ඒ ක්‍රමයන් තුළ පෙම්මත්නි අදවසේදී දේශනා කරන්නේ මේ සම්බරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් කොහොමද හටගන්නේ කොහොමද ඒ ආශ්‍රවයන් ප්‍රහාණය කළ යුත්තේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉන්ද්‍රිය සම්බරය අනුව. ඉන්ද්‍රිය කියනකොට පින්වත්නි අපිට තියෙනවා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කා ඉන්ද්‍රිය කියලා. ඒ වගේම මන ඉන්ද්‍රිය කියලා ධර්මතා 6කට පෙන්වා දෙනවා. ඇසත් කනත් නාසයත් දිවස් ශරීරයත් මනසත් කියන. මේවා තුළින් පෙම්මත්නි එන්නා වූ අරමුණු නිසා අපේ හිතේ සකසා ගන්නා වූ ක්‍රමයට අනුව ක්ලේශයන්ගේ වර්ධනය වීමක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හැම දෙයකම ආස්වාදයක් තියෙනවා. ඒ වගේම ආදීනවයකුත් තියෙනවා. ඒවගේම නිස්සරණයකුත් තියෙනවා කියලා. ආශ්වාදය කියලා කියන්නේ පින්වත්නි මේ ඇසකන නාසය දිව ශරීරය කියන මේ දේවල් පිනවීම තුළ ආශ්වාදයක් නැති වුණා නම් බුදු කෙනෙකුට මේ ලෝකයට ඇවිල්ලා ධර්මය දේශනා කරන්නට අවශ්‍යතාවයක් නැහැ. යම්කිසි ආශ්වාදයක් තියෙන නිසාමයි ඒකේ ආදීනවයක් අවශ්‍ය වෙන්නේ. ආදීනවයක් පෙන්වුම් කරන්නේ. ඒ ආදීනවයක් දකින කෙනාටමයි නිස්සරණයක් එයින් ගැලවීමක් මිදීමක් අපේක්ෂා කරන්නේ. අන්න ඒ නිසා පෙම්මාත්නි අපිට මේ ධර්මතාවල ඇස පිනවීම කියන එක අද ඕනෑ තරම් දේවල් ලෝකයේ නිෂ්පාදනය වෙනවා ඇස පිනවීම සඳහා. මේ ලෝකයේ දන්නේ ඇස පිනවන ක්‍රමය සතුට කියන එක හිතාගෙන ඇස පිනෙව්වා කියලා හිතාගෙන ඊළඟට ඒ සැපය නැති කෙනා දකින්නේ මේක නැති කෙනා දුක් විඳිනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දකින්නේ දුකෙන් සැපයට පණින සැපයෙන් නැවතත් දුකට පරිවර්තනය වෙන ලෝකයක් තියෙන්නේ. ඒ නිසා කවදාවත් මේකේ මැද තියෙනා වූ උපේක්ෂා සහගත ගතිය උපේක්ෂා සහගත වේදනාව කියන කාරණය ලෝකයේ සත්‍යයට දැක ගන්නට බොහෝම අපහසු දෙයක්. දැක්කත් ඒ පුද්ගලයා ලේසියෙන් ඇලෙන්න පහසු වෙන දෙයක් නෙවෙයි ඒ තුල තියෙන්නේ. අන්න ඒ නිසා පින්වත්නි ඇස වගේම කනටත් අද නානාවිද ශබ්දයන් නිසා අපේ තෘප්තියටපත් වෙනවා කියලා නැවත නැවත ඒ දේවල් හොයන්නට යනවා. ඒ වගේම නාසයට නානාවිද ගන්ධ සුවඳ විලවුන් જાති අපි නිතරම දෙනවා හැබැයි ඇති කියලා සැනසිච්ච දවසක් නැහැ. ඒ වගේම දිවට රසයන් ඕනෑතරම් සංසාර ගමනෙත් මේ ජීවිතේදීත් අපි දීලා තියෙනවා. කවදාවත් ඇති කියලා ස්වභාවයකටපත් වෙලා නැහැ. කයර ස්පර්ශයන් කියන එක අපි ඕනෑතරම් දෙනවා. උප්පරිම සැප පහසුවක් අපි හොයාගෙන යනවා ලෝකේ. මේ දේවල් දුන්නා කියලා කවදාවත් ඇති කියන தත්වයකටපත් වෙලා නැහැ. මනසට අරමුණු කියලා කියන්නේ පින්වත්නි වෙනත් දෙයක් නෙවෙයි. අපි මේ ඇස කන නාසය දිව ශරීරය කියලා මේ ආයතනයන් තුලින් මේ ඉන්ද්‍රියන් තුලින් ගත්ත දේවල් වල ගබඩාව තමයි රැස්කරන ස්ථානය තමයි මනස. මනසේ තියෙනවා අතීත සටහන් සංඥා කියන වේදනාව තුළින් හදාගත්ත දේවල් ඕනෑ තරම් තියෙනවා. අපිට පින්වත්නි මේ පරිගණක යන්ත්‍රයක් ඉදිරියේ ඉඳගෙන ලෝකේ යම් දෙයක් බලන්නට ඕන නම් එක බොත්තමත් අද කළ පමණින් ලෝකේ තියෙනා වූ සියලුම තොරතුරු රුක්ෂයක් සම්බන්ධව සත්වයක් සම්බන්ධව එතන තියෙනවා. ඒ වගේම අපේ මනසෙත් තියෙනවා ගබඩාව තුල රැස් කිරීම තුළ මේ වගේම ක්‍රියාවලියක්. අපි දැකපු රූපයට යම් කිසි දෙයක් සම්බන්ධව මේ විදිහේ දෙයක් කියලා මැව්වොත් නිවාසයක් වෙන්නට පුළුවන් වාහනයක් වෙන්නට පුළුවන් වෙන රස ආහාරයක් වෙන්නට පුළුවන් අපි පින්වත්නි එදා ඉඳලා දැකපු තාක් ඇලිච්ච තාක් දේවල් අපිට මනසින් එන්නට ගන්නවා. මේ දේවල් එන්න ගන්නකොටත් අපිට අපි තෝරන්නේ මේ හැම අරමුණක්ම අපි තෝරන්නේ නැහැ මනස. එයිනුත් අපි තෝරනවා වඩාත්ම තමන් හැලුණා වූ දෙය හැලුණා වූ දෙයමයි අපි නැවතත් තෝරලා ගන්නෙ. ඒක නිසා අපි දුකක් හටගන්නවා කියලා කවදාවත් අපිට මේ ධර්මයෙන් තොරව දකින්නට හැකියාවක් නැහැ. ඒ වගේමයි ශබ්දයන් නානාවිධ දේවල් ඇහිීම තුළින් ගන්ධයන් සුවඳ විලවුන් ආදිය තුළින් රසයන් දිවට දෙන්නා වූ රසාදිය තුලින් එවගේ මිස්පර්ශයන් කයට දෙන්නා වූ මේ දේවල් තුලින් ඇතිවෙන්නා වූ මේ ස්වභාවය මනසේ අපේ තැම්පත් වීමක් වෙනවා. ඒක කියනවා භව නෙත්‍යයක් කියලා භවයට නැවත යන්නා වූ ස්වභාවය ඇති කරගෙනයි මේ දේ අපිට නැවතත් ලැබුණොත් හොඳයි කියන තැනකිනුයි අපි නැවතිලා නැවතත් ප්‍රාර්ථනාවක් තබාගෙනයි ඒ ආහාරය වෙන්න පුළුවන් ඒ යාන වාහන ආදී වෙන්න පුළුවන් අපි නවත්තන්නේ අපි භවයට නැවතත් මේ වගේ දෙයක් ලැබුණොත් හොඳයි කියන තැනක ඉඳගෙන ඒ නිසා ඒ පුද්ගලයාට ලැබෙන්නේ දුකයි කියන එක පෙන්වා දෙනවා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කිහිපයක් ඇසුරින් පින්වත්නි අපිට මේ දේවල් පිනවීම තුල ආශාදයක් තියනවා වගේම මේ තුල තියෙන ආදීනවයක් තියෙනවා අපි මේවා පිනවනවා කියලා හිතුවට අපිට එදා ඉඳලා වැරදිච්ච සංසාර ගමනේ වැරදිච්ච ආකාරයක් මේ හැම දෙයක් තුලම තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මදුපිණ්ඩික කියන සූත්‍ර දේශනාව තුල පැහැදිලි කරලා දෙනවා මේ ඉන්ද්‍රියන් තුල වෙන්නා වූ ක්‍රියාකාරීත්වය මොන වගේ දෙයක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දිනක් මහවනයේ ගසක් මුල තමන්ගේ ශරීරයේ වෙහෙස නිවාගන්නට ඉන්න වෙලාවේ දණ්ඩපාණි කියන ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රමණේ නුඹ කවර වාදීද කුමන දෙයක්ද කියන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලෝකයේ සියලු ආදයන්ගෙන් තොරවෙච්ච ශම් කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයා අනුෂය ධර්මයන් පවා නසලා නිමාවට පත් වෙලා තියෙනවනම් ඒ පුද්ගලයාගේ චිත්ත සංතානය තුල සංඥා ප්‍රපංචාදියෙන් තොරවෙච්ච කෙනෙක් නම් ඒ පුද්ගලයා කිසිදු වාදයක් නැහැ කියලා. ලෝකයත් එක්ක වාදයක් කරන්නට උන්වහන්සේට අවශ්‍ය කරන මූල බීජයම උන්වහන්සේ නසලා නිමාවටපත් වෙච්ච කෙනෙක් කියනකොට මේ දණ්ඩපාණී ශාක්‍යයට Tamanට තේරුම් ගන්නට බැරි වුණා බුදුරජාණන් වහන්සේ මේ කිව්ව කාරණේවත් මොකද්ද කියලා. ඒ වෙලාවෙන් නළලේ රැලි තුනක් නන්වලා මේ පුද්ගලයා මෙතනින් ගියා කියලා කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මේ කාරණය භික්ෂූන් වහන්සේලාට කිව්වට පස්සේ භික්ෂූන් වහන්සේලාත් අතරමං වුණා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියව පණිවිඩය මෙවැනි සංඥාවල් ප්‍රපංචයන් හිතේ ගොඩ නැගෙන්නේ නැත්නම් මේක සංසාර ගමනේ නිමාවයි කියපු මේ කාරණේ ඇති අර්ථය මොකක්ද කියලා විමසලා බලන්නට ඕන කියලා හිතුවට පස්සේ වෙලාවේ ඒ ස්ථානයේ පිරිස අතර හිටියා මහා කච්චායන තෙරුන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේගෙන් ට කියා සිටියා සාමීනය අපිට මේ බුදුරජාණන් වහන්සේ මේ විදිය ධර්මයක් කියල ගියා එනිසා අපිට මේක අර්ථය පැහැදිලි කල්ල දෙන්න කියලා. උන්වහන්සේ ටිකක් බුදුරජාණන් වහන්සේ තමයි ධර්මයට සාමී ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙනුයි මේ ධර්මය අපිට ලැබුණේ කියලා බුදුරජාණන් වහන්සේ ගෞරව ස්ථානයේ තබාගෙන තමන් මේ ධර්මය බොහෝ මැලි වෙලා වගේ බුදුරජාණන් වහන්සේ පසුව මේ අර්ථය විමසා බලන්නට කියලා බුදුරජාණන් වහන්සේගෙන් තමන් මේකට ඉදිරිපත් වුණා මේ භික්ෂූන් වහන්සේලා උදෙසා මේ ධර්ම පාඨය පැහැදිලි කරලා දෙන්න කියලා. මේක පින්වත්නි ඉන්ද්‍රිය භාවනාවේ ඊ타මත් ඉන්ද්‍රියන් වෙන්නා වූ ක්‍රියාකාරීත්වය පිළිබඳව අතිශයින්ම ජීවිතයේ ප්‍රායෝගික පැත්තක් නමුත් බොහෝ සෙයින් සැඟවිලයි මේ පිළිබඳව ධර්මයේ බොහෝම අඩුවෙන් තමයි සීමිත පිරිසක් තමයි මේ පිළිබඳව කතා කරන්නේ. ඒ නිසා මෙහිදී පෙන්වා දෙනවා එක ඉන්ද්‍රියක් අරගෙන පින්වත්නි ඇස ගත්තට පස්සේ කන නාසය දිව ශරීරය කියන මේ දේවල් වල ක්‍රියාකාරීත්වයන් මේට සාපේක්ෂ නිසා එක ඉන්ද්‍රියකින් පෙන්වා දෙනවා. චක්කුංච පටිච්ච ආවුසෝ uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ හොඳට මේ කාරණේ විමසා බලන්න මේ මොකක්ද බුදුරජාණන් වහන්සේ මේ කිව්ව පණිවිඩය කියලා මෙහිදී පෙම්වත්නි වචන ටිකේ අර්ථය ඉස්සරලා බලාගෙන ගියොත් ඇහැයි රූපයයි නිසා හටගන්නවා චක්කු විඥාණය තින්නම් සංගති පස්සෝ මේ තුනේ එකතුව ස්පර්ශය කියලා කියනවා පසපච්චයා වේදනා මේ ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. යම් වේදේති තන් සංජානාති මේ විදීමත් එක්ක හඳුනා ගැනීමක් තියෙනවා. යන් සංජානාති තම් විතක්කේති මෙන්න මේ හඳුනා ගැනීම නිසා විතර්ක කිරීමක් කරනවා. අපි මේක තවත් පැහැදිලිව බැලුවොත් ඇසයි පෙම්මාත්නි ඇසත් රූපයත් එකතු වීම නිසා අපි මේක ආධ්‍යාත්මික ආයතන කියලා වෙන් කරගෙන තියෙනවා ඇස කන නාසය දිව ශරීරය. මනස කියන ඒවා. ඒ වගේම බාහිර දේවල් විදියට ගන්නවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මනසට අරමුණු වෙන ධර්මතා සියල්ල. එතකොට පෙම්මත්නි මේ වගේ යම් වෙලාවක ඇසට අපිට රූපයක් අරමුණු වෙනවා. ඇහැයි රූපයයි එකතු වීම අපි හඳුන්වනවා ස්පර්ශය කියලා. මේ ස්පර්ශය නිසා අපේ තියෙනවා ජීවිතේ තෝරගන්න දේවල්. අපි අතීතයේ විඳපු දේවල් වල කවදාවත් අපිට පින්වත්නි ජීවිතයේ දුකක් ඇති වෙලා නැහැ. අපි හොඳයි කියලා රාගයෙන් ආදරයෙන් බැඳුණු දෙයකින් තොරව කවදාවත් අපිට දුකක් ඇති වෙලා නැහැ. ජීවිතේ කල්පනා කරලා බලන්න දුක කියන එක ලෝකේ හදපු දෙයක් නෙවෙයි. බාහිරයේ තියෙන දෙයක් නෙවෙයි. දුක හදාගෙන තියෙන්නේ ජීවිතේ එක තැනක වරද්දගෙන මුළු සංසාර ගමනම විඳීමක් කියලා හිතාගෙන විඳවීමක් කරන්නේ මෙන්න මේ කාරණය දන්නේ නැති නිසා. ඒ නිසා අපි අතීතයේ කවදාවත් නොදකපු, නොහසපු, ඒ වගේම රස නොවිඳපු, කයට ස්පර්ශ වශයෙන් වින්දනයක් නොකරපු මනසට අරමුණක් වශයෙන් නොආපු දෙයක් තුල කවදාවත් පින්වත්නි අපිට දුකක් ඇති වුණේ නැහැ. ජීවිතයේ දුකක් ඇති වුණා නම් ඇති වුණේ Taman රැස් කරගත්ත ඒ වගේම ආදරයෙන් බැඳුණු වැඩි ආදරයක් තිබුණා නම් වැඩි බැඳීමක් තිබුණා නම් ඒකෙම එහා පැත්ත ඒ කාරණේම අනිත් පැත්ත ඊට සාපේක්ෂව දුකක් කියන එක මතක තියාගන්න ඕනේ. එහෙම නැතුව පෙම්වත්නි අපිට තවත් මේක බැලුවොත් අපිට බොහෝ ඈත රටක මිනිසෙක් මරණයටපත් වෙලා කිව්වට අපිට ඒ පිළිබඳව ගාණක්වත් නැහැ. නමුත් මේ මරණය ලංකාවේ සිද්ධ වෙලා කිව්වොත් පොඩ්ඩක් දැනෙනවා. ඊටත් මෙහාට ඇවිල්ලා තමන්ගේ ගමට ආවොත් මොන බැඳීම වැඩි මේ පිළිබඳව තවත් දුකක් ටිකක් දැනෙනවා. ඊට පස්සේ මේක තමන්ගේ නිවසේ මරණයක් නම් ඔන්න පින්වත්නි තමන්ගේ දුක වැඩි. ඒ වගේම තමන්ගේ නිවසේ තමන්ගේ දරුවෙක් එමනම් ඊළඟට අපිට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. එහෙමනම් මේ ලෝකයේ දුකයි කිව්වට පින්වත්නි අරමුණේ ස්වභාවය අනුව වේදනාව අනුවයි ජීවිතය අපි හිතාගෙන ඉන්නේ අනුන් දුක් දෙනවා අනුන් කරදර දෙනවා කියලා. නමුත් මේ තමන් හදාගත්ත බැඳීම ලෝභය කියන එකයි දුකට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දේශනා කරනවා. මේ ලෝකේ අපි යම්තාක් දුකක් විඳිනවා නම් මේ හැම දුකටකටම හේතුව ඒ දුක් ගොඩ තුල පින්වත්නි අපිට නොආපු දුකක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. හැම දෙයක්ම අපිට ආපු දුකක් තමයි දේශනා කළා තියෙන්නේ. එහෙමනම් මේ දුක්ගොඩේ ඇතිවීම හට ගැනීම ඒ කාන්තේම ලෝභය. ලෝභය පිටිපසත් ඉන්නවා අවිද්‍යාව. ඒක නිසා පෙම්මාත්නි අපිට දැන් මේ මේ වගේ කාරණයක් බලද්දී මේ වගේ බිඳීමක් තියෙන්නේ අපේ හදාගත්ත දෙයක් නිසා. ඒ නිසා මේ ඇහැ රූපය එකතු වීම නිසා ඇතිවෙන්නා වූ වේදනාව අපි දැනගන්නවා. යම් වේදේති තන් සංජානාති යමක් විඳීමක් ඇති වුණා නම් ඒ තමන් පෙර ගත්තා වූ සංඥාවක් අනුව සංඥාවක් ගත්තෙත් පින්වත්නි අපේ නිකම්ම නෙවෙයි ඒ තුල තියෙනා වූ වේදනාව තුලින් ඒ වගේම ස්පර්ශය තුලින් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන මේ ධර්මතා තුලින් ගත්තා වූ දෙයක් දෙයක් වෙලා අපිට දැන් පේනවා එතකොට මෙන්න මේ වේදනාව හඳුනා ගන්නවා වේදනාව තුල තමන්ට පහළවීමත් එක්ක අපි සංඥාවක් එනවා යන් සංජානාති තම්බිතක්කේද ඊට පස්සේ අපි පටන් ගන්නවා මේක අනුව අතීතය අනාගතය වශයෙන් විතර්ක කරන්නට විතර්ක කළත් එයින් එහාට ඒක ප්‍රපංචය කියලා කියන්නේ තණ්හා දිට්ඨි මාන වැඩෙන විදියට ඒ පිළිබඳ විශාල කල්පනාවකට යනවා මෙතන ඇහැයි රූපයයි එකතු වීම කියන්නේ පින්වත්නි පෙර සංසාරයේදී මේ දෙක නිසා ඇතිවෙනා වූ චක්කු විඥානය කියන විපාකයක්. පෙර සංසාර ජීවිතයේ යම්කිසි කුසල අකුසල විපාකයක් දැන් ලැබිලා තියෙන්නේ. හැබැයි මේ විපාකය ඒ පුද්ගලයාට හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා දැනගත්තේ නැතොත් තමන්ගේ ජීවිතයට එන කරදරයක්, දුක් පීඩාවක් මේ තමන්ට වර්තමානයේ මේ පේන දේ දුකක් වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතය කරපු යම් කර්ම ශක්තියක් නිසා කියලා. ඒ කර්ම ශක්තිය අද විපාකයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි මේ විපාකයේ උඩ මිනිස්යන් අතර වුණොත් මෙතනින් සංසාර ගමන පින්වත්නි ස්පර්ශයෙන් නැවතුණා නම් මේ සංසාර ගමන නිමයි. නමුත් අපිට එතනින් නවතින්නට බෑ. ඒ කොහොමත් නොපුරුදු හිතක් ප්‍රපංචය දක්වාම දිගට දිගට ඇදීගෙන යනවා. හේ තියෙන්නා වූ මේ ආස්වාද ගතිය නිසා. හැබැයි මෙන්න මේ කියන්නා වූ කාරණය ඒ පුද්ගලයාට වැටහුනොත් මුලින් අපේ ජීවිතයේ මෙවැනි ක්‍රියාවලියක් වෙන්නේ මේක තුලින් තමයි තමන් මම දැක්කා මම මේ දේ වින්දා කියලා කියන්නේ. ඒ නිසා එහෙම ඉන්නා වූ කෙනාට ක්ලේශ වටයක් නැවතක් සකස් වෙනවා. අතීතයේ කර්මයන් කළා ඒ කර්මයට අද විපාකයක් ඇවිල්ලා තියෙනවා දුක් විපාකයක් වෙන්නත් පුළුවන් සැප දෙයක් වෙන්න පුළුවන්. ඒ විපාකය ආවට පස්සේ ඒ විපාකයටත් ඇලුනොත් නැවත ඒ වගේ මේ විපාකයත් එක්ක ගැටුනොත් අපිට නැවතත් කර්මයන් රැස් වෙනවා කියලා අපි දකින්නට ඕන. අද අපි ඕනෑ තරම් කරන්නේ ජීවිතයේ දුකක් එද්දී දුකට දුක් වෙන එක තමයි මිනිස්සයා දන්නේ එක්කම දෙය ඒ දුකට එක්ක දුක් වෙනවා. එහෙම නැත්නම් මොකද්ද ඒ දුකෙන් මිදෙන ක්‍රමයක් කියලා සැපයට යනවා. හැබැයි ඒ පුද්ගලයා දන්නේ නෑ මේ සැපය කියන්නේ ආයි නිමාව දුකක් කියලා. එහෙමනම් පින්වත්නි මෙතන තියෙනා වූ මේ දුක් වේදනාවේ හටගන්නා වූ ආකාරය යථා ස්වභාවය දැක්කොත් හේ පුද්ගලයාට තියනවා එන්න එන්න මේ ප්‍රපංචය කියන එක තණ්හා මාන දිටි වැඩෙන ආකාරය ගැලවි ගැලවි ගැලවි ගැලවි ඉවත් වෙවි ඉවත් වෙවි ඉදිරියට යන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙමනම් මේක මීටත් වඩා පෙම්වත්නි අපේ ප්‍රායෝගික ජීවිතේම අපි බැලුවොත් අපි සක්මනක සක්මන් කරන වෙලාවක අපේ හිත පිහිටලා තියෙන්නේ ශරීරයේ. ශරීරයේත් දෙපා තුල අපේ හිත පිහිටලා සක්මනේ කෙලවරක ඉඳලා අනිත් කෙලවරට යනකොට හිරියාපත සංදිය කියලා කියන ඒ අවසාන කොනේදී අපිට හැරෙද්දී ටිකක් මනසට සැහැල්ලුවක් එක්ක අර තද ගතිය ටිකක් බුරුල් වෙලා මනසය මේ අරමුණේ පවත්වාගෙන යන එක S2 ටිකක් ඉදිරියට ගනිද්දි පේනවා යම් කිසි රූපයක්. මේ පුද්ගලයා මේක රූපයක් කියන තැනින් නැවතුණා නම් මේ පුද්ගලයාට මේ රූපය නිසා ඇතුළත සංඥාවන් කිසිම දෙයක් ගොඩනගන්නට බෑ. හැබැයි මේ තැනැත්ත කල්පනා කළොත් මේ දකින රූපය අනේ මේ රූපය අපේ අම්මා වගේ කියලා මරණයටපත් වෙලා ඉන්නවා නම් අම්මා ඒ මරණයටපත් වුණු අම්මා වගේ කියලා කල්පනා කළා නම් දැන් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං චක්කු විඥාන සිත පහළ වුණා ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා මෙන්න දැන් වේදනාව කියන්නේ පින්වත්නි දැන් මේ ටික වෙන්නේ තමන්ගේ ඇහෙන් නෙවෙයි. දැන් මනසට ඇවිල්ලා මේ සිතුවිල් ටික. දැන් මනසින් වෙන්නා වූ ක්‍රියාවලියක් තමයි මේ මතුවට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේ පුද්ගලයා සංඥා වශයෙන් ගන්නවා තමන්ගේ අම්මගේ අතීත රූපය හදාගත්තු රූපය. ඒකත් තමන් ආසම කරපු විදිය රූපයක් තමයි ඒ වෙලාවට එන්නේ. ඊට පස්සේ අපි කල්පනා කරලා බලමු යම් ભેදේති තං සංජානාති යං සංජානාති හඳුනගත්තා. ඒ වගේම යං සංජානාති තං විතක්කේති. දැන් අපි සක්මනේත් හිත සම්පූර්ණයෙන්ම මිදිලා දැන් විතර්ක කරනවා මේ තමන්ගේ අම්මා මං අම්මත් එක්ක මේ කාලයේදී හිටියේ මේ විදියට ඒ වගේම ජීවිතේ අවසාන කාලයේදී මේ විදියට උපස්ථාන කළා මේ මේ විදිය අපි ගමන් ගියා කියලා හිතනකොට පින්වත්නි අපේ මේ ෂණයකින් වෙන්නා වූ දෙයක්. එක මොහොතකින් වෙලා ඉවරයි. ඊට පස්සේ අපේ අම්මා ගැනත් පින්වත්නි එයින් එහාට ගිහිල්ලා තවත් තමන්ගේ ජීවිතයේ ගොඩනැගිච්ච අතීත සංකල්පනා රාශියකට නැවත පණ දෙනවා. මේක තමයි කියන්නේ තවත් පැත්තකින් අවිද්‍යාවෙන් උපදින්නා වූ සංස්කාර කියලා. මේ සකස් කරගත්ත දෙයක් මිසක් මේ තුල දෙයක් නැහැ. ඊට පස්සේ මේ පුද්ගලයා හිතන්න හිතන්නම එයාට හිතෙන්නේ මේක ඈතට ගියාට පස්සේ ප්‍රපංචයක් කියලා කියන්නේ පින්වත්නි ප්‍රපංච සංඥා සංඛා කියලා වචන තුනක් තියෙනවා. ප්‍රපංචය ඇති වෙන්නේ සංඥාවක් නිසා. ප්‍රපංචය කියලා කියන්නේ මේක අවුල් වෙලා දැන් දැකපු දේ නෙවෙයි තියෙන්නේ. දැකපු දේ රූපයක්. ඒ රූපය එතනම නිරුද්ධ වුණා. තමන්ගේ ඇහෙන් ඒ රූපය ඉවත් වුණා. නමුත් දැන් හදාගත්ත දේ මනසට අදාළ දෙයක්. මේකයි කියන්නේ පින්වත්නි සම්පූර්ණම ලෝකය මුලා වෙච්ච තැනක අපි හදාගෙන දෙයක් ඒන් රස විඳින ලෝකයක් තියෙන්නේ. ඊට පස්සේ මේ පුද්ගලයා මුලා වෙලා මේකට නම් දාගෙන අතීත වේදනාවක් එකතු කරගෙන දැන් Taman රස විඳිනවා කියලා හිතාගෙන ඉන්නවා. ඉන්නකොට මේ පුද්ගලයා වඩන්නේ මොකද්ද? තණ්හාව, මාන්නය, දිට්ඨියටත් වැටිලා. ඔන්න බොහෝ වෙලාවක් ගියාට පස්සේ සක්මණෙන් ආයිත් නැවත මතක් වෙනවා තමන් හිටියේ කොහෙද කියලා. එතකොට පින්වත්නි අර කිසිම දෙයක් නැවත මුලට ගිහිල්ලා මතක් කරන්න හැකියාවක් තියෙනවා නම් ඒක භාවිත හිතක්. නැවත ඒ පුද්ගලයාට මුලට ගිහිල්ලා මෙතනයි වැරදුනේ කියලා සුද්ධ කරගෙන ඉන්නට පුළුවන් නම් ඒ පුද්ගලයා දැනගන්නවා මෙතනයි මුලා වුනේ මේක නිසා මේ අරමුණ ගත්තා හැම දෙයක්ම නිසා හටගන්නවා කියන එකයි පටිච්ච සමුප්පාදයේ න්‍යාය යමක් නිසා යමක් හටගන්නවා කියන එක ඒක පින්වත්නි පටිච්චසමුප්පාදයේ අංග දෙකක් දෙකෙන් දෙකට ගත්තට පස්සේ මේ විදිහ අවිද්‍යාවක් නිසා සංස්කාරයන් හටගන්නවා. මේ කොටස් දෙක තේරුම් ගත්තොත් යමක් නිසයි මේ දෙය හටගන්නේ නැතුව මේක මගේ කියන්න බෑ. මේ ක්‍රියාව කොටස් වශයෙන් දැකපු කෙනාට පින්වත්නි චිත්‍රපටියක් නැහැ. චිත්‍රයක් චිත්‍රයක් එකට එකක් කැඩිලා ගියපෝ පුරුක් සමුදායක් තියෙන්නේ. ඒ පුරුක්වල නෙත්තිය තියලා තියෙන තණ්හාවට ඒ දෙක දෙපැත්තෙන් අපි ගෙනල්ලා අලව ගන්නවා. අපි ඒක තවත් පැහැදිලි කළොත් පින්වත්නි අපේ දැක්කට පස්සේ යම් දවසක පින්බතුන් ටෙලි නාට්‍යයක් බැලුවොත් මේ ටෙලි නාට්‍යයේ සතියකින් නම් ඉතුරු කොටස එන්නේ අපි මේ කොටස තියාගෙන මනසේ ඉන්නවා ඊළඟ කොටසත් එක්ක එක්කව කරන්න. කවද්ද ඊළඟ කොටස පෙන්වන්නේ කියලා. හැබැයි පෙන්නකොට අපි දන්නව හොඳාකාරව මෙතන මේ තියෙනා වූ හැම දෙයක්ම ඒ අය ඒ තැම්වල ගත්තු කොටස් ටිකක් කියලා. නමුත් අපි අර බව නෙත්‍ය තියාගෙන යම් දවසකද මේක එන්නේ එකතු කරපු සැනින්ම පෙන්නන වෙලාවෙම අපි එකතු කරගන්නවා අතීත සලකුණු ටිකට. දැන් හිතන්නේ බලනවා කියලා. නමුත් අපි මේ හදාගත්ත ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අන්න ඒ නිසායි පින්වත්නි මෙතන මුලාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මුලාවක් වෙච්ච නිසායි අපිට මේ සැප දෙක දුක සැප දෙක සැපත් දුකත් කියන මේ දෙකත් එක්ක අපි හැම කාලෙකම විශාල වෙහෙසකටපත් වෙලා සැප තියෙන කෙනා බලනවා තවත් සැප වැඩි කරගන්න ඒ වගේම දුක තියෙන කෙනා බලනවා සැපයට එන්න හැබැයි කවුරුවත් මේ අතරේ තියෙනා උපේක්ෂාව කියන එක මේ යථා ස්වභාවය මේ වගේ දෙයක් තමන් මුලා වෙනවා කියලා දැක්කොත් ඒ පුද්ගලයාට දැක දැක මුලා වෙන්න පුළුවන් වේවිද? කවදාවත් ඒ පුද්ගලයාට හිතන්න පුළුවන් වේවිද මිරිඟුව දැක දැක ඇත්තටම මෙතන මිරිඟුවක් තියෙනවා කියලා දැක්කනම් යම් දවසක මුලාවක් තියෙන්නේ කියලා මුවා කවදාවත් දුවනවද මේ මිරිඟුව පස්සේ අන්න ඒ වගේ පෙම්වත්නි අපිටත් ජීවිතේ මේ විදිය වැරදීමක් වෙච්ච නිසා අපි හදාගන්න ලෝකයක ඊට පස්සේ හරියේ පුද්ගලයා සක්මන් කරද්දී දැනගත්තොත් මෙන්න තමන්ගේ ජීවිතේ දැන් අරමුණේ ඉඳිය යුත්තේ තමන් පාවල දෙපා මත හිත තිබිය යුත්තේ. නමුත් දැන් හිත තියෙන්නේ කොහේද? තමන්ගේ අර හදාගත්ත ලෝකය මත. එහෙමනම් අපි මේ වෙලාවේ හරි දැකලා මේ පුද්ගලයා මෙතනින් හරි වෙනසකටපත් කළොත් දැන් මාගේ මූලික අරමුණ ගෝචරය සුදුසු තැන මූලික අරමුණ තමන්ගේ දෙපා මත සිහිය පිහිටුවා ගැනීම. නමුත් දැන් තමන් ඉන්නේ කොහෙද කියලා බැලුවොත් ඒ පුද්ගලයාට මේක සම්පූර්ණ ලියා ගන්න බැරි වුණත් මුලින් අපි තණ්හාවට අහුණා කියලා හරි නමක් දාගන්නවා. දිට්ඨියට අහුණා කියලා නමක් දාගන්නවා. ඒ වගේම මාන්නයට අහුණා කියලා නමක් දාගෙන හරි අවසාන වෙලාවේ හරි දැක්කොත් අපි ටික ටික ටික ටික මේ ගැට ගැහිලා තියෙන ගතිය ලිහිලා යන්නට පටන් ගන්නවා. හැබැයි පෙම්වත්නි මේ කාරණය දකින්නටත් වැඩෝ හිතක් කාලයක් තිස්සේ තියෙන්න ඕන. නැත්නම් මේ විදිය චේතනා දවසකට ප්‍රමාණ කරන්නට බැරි තරම් පහළ වෙලා නැති වෙලා යනවා. ජීවත් වෙනවා කියලා කියන්නේම මේ ධර්මය නොදැකපු කෙනා නොදන්න කෙනා ඉන්නේ මෙතනමයි. ඒ නිසා මේක දන්න කෙනා කියලා කියන්නේ ටිකක් ධර්මයේ හිත සමතයකට පත් කරගෙන නීවරණ ධර්ම ටික ඉවත් කරගත්තු කෙනාට විශේෂයෙන්ම මේ වගේ දෙයක් දැකීමේ පහසුව තියෙනවා. හැබැයි මේක කවදාවත් පින්වත්නි නිකන් හිතලා තර්ක කරලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ඒ වගේම සතියෙන් කළ යුතු දෙයක්. සිහියට මූලිකත්වය දුන්නොත් පින්වත්නි ලෝකේ හැම දෙයක්ම අපිට අනිත් කියන්නා වූ දේවල් ළඟා වෙනවා වෙහෙසක් කනගාටුවක් දුකක් තොරව නමුත් අපි කරන්නේ මොකද අද සතිය කියන ධර්මතාවය පැත්තකින් තියලා සමාධි ප්‍රඥා කියන දේවල් උදා කරගෙන උදා කරන්නට උත්සාහ දරද්දි විශාල වෙහෙසක් මහන්සියක් මේ දේවල් වල නැතිවීමක් තියෙනකොට අසීමිත දුකක් ඇති වෙනවා. එනිසා මේ සතිය පුරුදු කරන්නා වූ කෙනාට ලැබෙන විශේෂම ශක්තියක් තමයි මේ සතිය තුලින් Tamanට පෙන්නලා දෙනවා මේ අවස්ථාවේ මෙතන වැරදුනා. මෙතන තණ්හාවට අහු වුණා. මෙතන මාන්නයට අහු වුණා. මෙතන දිට්ඨියට අහු වුණා කියලා පෙන්නලා දෙනවා. මේනොත් එහාට පෙම්මාත්නි අපිට මේ ධර්මයේ මේ වගේ දෙයක් මිදීමට නම් මේ වගේ ප්‍රපංචය දැකලා එවගේ මේ ප්‍රපංචයෙන් එහාට ගිහිල්ලා විතර්ක කරන ස්වභාවය දැකලා අතීතය අනාගතය වර්තමානය කියන මේ තුන් කාලයත් එක්ක මේ ගැටලන ස්වභාවය දැක්කොත් කෙනාට ඒ පුද්ගලයාට ඉදිරියට යන්න පුළුවන් ටික ටික. සමහර විට භාවනා පර්යංකයක තමන් ඉදිද්දී තමන්ට ආනාපාන සතිය ආදී වැටහෙද්දී තමන්ට එනවා මනසින් නානාවිද වූ අරමුණු හැබැයි ඒ පුද්ගලයාවත් දන්නේ නෑ මේ අරමුණු මේ කවද හිතපුවද මොන කාලෙක දේවල්ද කියලා ඒ පුද්ගලයාටවත් නිශ්චයක් කරගන්න බෑ. හැබැයි පින්වත්නි ඒන හැම අරමුණක්ම කවදා හෝ අපේ ජීවිතයේ සතුටු වෙච්ච තැන. ඕන්නම් කල්පනා කරලා බලන්න කිසිම අරමුණක් හේම සතුටු නොවුණු අභිනන්දනය අභිවදනය අජ්ජෝසාය තිට්ඨති කියලා වචන තුනක් තියෙනවා. තණ්හා මාන දිට්ටි කියන මේ තුනෙන් අහු නොවෙච්ච අරමුණක් නම් කවදාවත් ඔය මනසේ හටගන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාවේ අපි බාධායි බාධායි නීවරණ කිය කියා මේ කෑ ගහන හැම දෙයක්ම අද බාධාවක් වෙලා තියෙන්නේ. අපි සංසාරේ හොඳයි කියපු දේවල් මේ ජීවිතේ හොඳයි කියලා ගත්තු දේවල්. ඒ නිසා මේ අරමුණු පේන තාක්කල් දේවල් අපි මේ ගොඩනගාගත්තු දේවල් තණ්හාවෙන් මාන්නේ දිට්ඨියෙන් අල්ලගත්ත දේවල්. ඒ නිසා එහෙම දෙයක් එද්දිත් අපි ඒ වෙලාවේ මනසට අරමුණු එද්දී නැවත නැවත මේ තුලම බැහැගෙන කතා ගොඩනගන එක තමයි මනසේ ස්වභාවය. ඒ කියන්නේ අපිට මනසෙන් එන්නේ පොඩි කොටසක් විතරයි. අපි මේ කොටස තවත් කොටසක් එක්ක එක්කහු කරනවා. ඒකයි මේක කියන්නේ පරිපූර්ණ ධම්මලක් නෙවෙයි මෙතන තියෙන්නේ. පුරුක් රාශියක් තියෙන්නේ. නමුත් අවිද්‍යාවයි තණ්හාවයි තියෙන තාක්කල් මේක දම්බලක් කරගෙන අපි සැකසීම කරනවා. කඹයක් වගේ තිබුණට පෙම්වත්නි ඇත්තට මේ කඹයක් නෙවෙයි. තන්තු සමුදායක් තියෙන්නේ. හැබැයි ඒ තන්තු ටික ඇඹරුවට පස්සේ අපිට පේනවා මේ කඹයක් විදියට. එතකොට අපි කතාවක් විදියට මිසක් දකින්නේ කතාවේ කොටස් ටිකක් විදියට නෙවෙයි. එහෙම දැක්කොත් කෙනෙක් එය පුද්ගලයාට වේදනාව අහු වෙනවා. යම්කිසි රූපයක් දකිද්දීම Tamanට සැප වේදනාවක් ආවා කියලා දකිනකොටම අහු වුණා කියන එක දන්නවා. ඒ වගේම මනසටත් එහෙමයි. මනසට ධම්මාලම්බණය කියන්නේ මනසට එන්නේ ඔය ඇහැ කන් නාසය දිවා ශරීරය කියන මේවායින් ගත්ත දේවල්. දෙයක් විදියට නිර්මාණය කරගෙන මනසේ වේදනාව තියනවා. ඊට සමාන දෙයක් දැක්ක ගමන්ම අපි අර මනසේ තියෙන දේවල් වලට සාපේක්ෂව තමයි තෝරන්නේ. ඒ නිසා මේ සාපේක්ෂභාවය තමයි මුළු ධර්මයේම යථාර්ථය දක්වාම අපිට ගෙන යන්නට අපි හැම වෙලාවකම දෙයක් සාපේක්ෂවයි බලන්නේ. හොඳ කියලා දෙයක් බලනකොට නරක කියලා දෙයක් වෙන් වෙනවා. ඒ වගේම දුක කියලා දෙයක් බලද්දි සැප කියලා දෙයක් තව පැත්තකට යනවා. මිනිස්සෙක් හොඳයි කිව්වනම් මතක තියාගන්න ඕන තවත් පිරිසක් නරකයි කියන එක නොකියුවට කියවෙලා ඉවරයි. ඒ නිසා හැම මිනිස්සෙකගේම මානසිකත්වය එක ස්වභාවයක් ජීවිතේ තියෙන්නේ. පිරිසිදු කළොත් පින්වත්නි මේ හැම හිතකම තියෙන එක ස්වභාවයක්. හයිත් මේකේ කවදාවත් ගන්නට දෙයක් නෑ ධනවත් කෙනා, ඒ වගේම කුලවන්තයා, ඒ වගේම බෞද්ධයා කියලා ගන්නට කොහෙවත් දෙයක් නෑ. සම්පූර්ණම තියෙන්නේ හැම දිනාටම එක හිතක්. ඒ නිසා කවුරු හරි මේ ලෝකේ මවාගෙන තියෙනවා නම් තමන් ඉන්නේ උසස් තැනක, තමන් උසස් කෙනෙක් කියලා හිතා ගන්න තමන්ගේ මාන්නයට, ඒ වගේම දිට්ඨියට, ලෝභයට පොහොර යෙදීමක් මිසක් වෙන කිසිම දෙයක් නැහැ. අන්න ඒ නිසා පින්වත්නි තවත් මේ ධර්මයේ සඳහන් වෙනවා සුවිශේෂී සූත්‍රයක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. මොකද්ද මේ බුද්ධ ශාසනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව කියන්නේ කියලා. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. එහිදීත් මේ මදුපිණ්ඩික සූත්‍රය වගේම ඊ타මත් හරයක් ඒ සූත්‍රය දේශනා කරනවා. එහිදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ හමුවට ආවා උත්තර කියලා මානවකෙක් මේ පුද්ගලයා තමන්ගේ ඉන්ද්‍රිය භාවනා පිළිබඳව තමන්ගේ ගුරුවරයා කියන ගුරුවරයා උත්තර එයා කියන භාවනාව සම්බන්ධව කියන්නට බුදුරජාණන් වහන්සේ හමුවට ආවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා නුඹලාගේ ගුරුවරයා යම්කිසි ඉන්ද්‍රිය দমনයක් දේශනා කරනවාද කියලා. "ඔව් ස්වාමීනි අපේ ගුරුවරයා අපිට වටිනා වූ ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා. කුමක්ද නුඹලාගේ ශාසනයේ තියෙනා වූ ඉන්ද්‍රිය භාවනාව? නුඹලාගේ ශාසනය කියන්නේ පණිවිඩේ. ඔය ධර්මයේ තියෙන එයාලා කියන ධර්මයේ තියෙන අර්ථය මොකක්ද? ඊට පස්සේ පෙන්නා දෙනවා අපිට ගුරුවරයා පෙන්නා දෙනවා ඇහෙන් රූපයන් නොදැක ඉන්න කනෙන් ශබ්දයන් නොඅසා ඉන්න ඒ වගේම අනිත් ඉන්ද්‍රියන් තුලින් අරමුණු නොගෙන ඉන්න කියලා අපිට ගුරුවරයා පැහැදිලි කරලා දෙනවා. මේකයි අපේ ගුරුවරයා පෙන්වා දෙන ඉන්ද්‍රිය භාවනාව කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා එහෙමනම් මේ ලෝකයේ වැඩි ඉන්ද්‍රිය තියෙන්නේ අන්ධයන් බිහිරන් වැනි අය ළඟද කියලා. එහෙමනම් මේ අන්ධයන්ට කොහොමවත් රූප ගැනීමක් නැහැ. බීරන්ට කන් ඇහෙන්නේ නැති නිසා එහෙම ඇසීමක් වෙන්නේ නැහැ. එතකොට මේ ආයත වැඩෝ ඉන්ද්‍රියන් තියෙන්නේ කියලා. අදත් පින්වත්නි අපේ හුඟ දෙනෙක් ඉන්නේ මෙන්න මේ කියන්නා වූ ඉන්ද්‍රිය භාවනාව කියන ස්වභාවයක. නමුත් බුදුදහමේ කියනවා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන මේ ශාසනයේ තියෙනවා ඉන්ද්‍රිය භාවනාවක්. ඒ ඉන්ද්‍රිය භාවනාව පැහැදිලි කරලා දෙනවා චක්කොංජ පටිච්ච රූපේච uppajjati මනාපං uppajjati අමනාපං uppajjati නාමනාපං මේක පෙම්මත්නි පෙර සූත්‍රයත් එක සමානයි නමුත් මේ සම්පූර්ණ මේ සම්බන්ධ වෙන්නා වූ විදර්ශනාව මෙහිදී දේශනා කරනවා කොහොමද පුද්ගලයා දුකයි සැපයි කියන මේ අන්ත දෙකෙන් මිදිලා උපේක්ෂාවකට එන්නේ කියන කාරණය පැහැදිලි කරලා දෙනවා. මුලින් ආස්වාද පැත්ත පෙන්නවා. ඒ වාගේම මදුපිණ්ඩික සූත්‍රය ආදිය තුලින් එහි තියෙනා වූ ගැටලුව ප්‍රශ්නය ආදීනවේ පැත්ත පෙන්නවා. ඒ වගේම මෙහිදී අපිට මේ නිස්සාරණය කියන පැත්ත කොහොමද මිදෙන්නේ කියන එක බොහොම පැහැදිලිව පෙන්වා දෙනවා. අන්න එහිදී මේ ඇහැයි රූපයයි කියන ආයතනයන් වල ක්‍රියාකාරීත්වය ගත්තොත් ඇහැයි රූපයයි එකතු වීම තුළින් ඒ පුද්ගලයා සෝමනස්ස වේදනාවකට එනවා. uppajjati manapan. ඒ පුද්ගලයා හිතනවා මේ රූපය බොහොම ලස්සනයි හොඳයි කියලා ඒ පුද්ගලයා තණ්හා දිට්ටි වශයෙන් මෙයට පෙර වේදනාවක් එක්ක මේ රූපය හොඳයි කියලා තැනකට ආවා. ඒ වගේම අමනාපං අන්න මනාපය නිර්මාණය වුණා නම් යම් දවසක ඊට සාපේක්ෂව අපි තෝරන දෙය තමයි හිතේ ස්වභාවයට අනුව අය තෝරන්නේ මේක අමනාප දෙයක්. මේක මම කැමති නැති රූපයක්. මේකේ ස්වභාවය වෙනස් රූපයක්. එතකොට මනාපය උපදිනවා අමනාපය උපදිනවා නාමනාපං කියලා කාරණයක් කියනවා. මේක පෙම්වත්නේ මනාපයත් නොවන අපේ ජීවිතයේ තියෙන අමනාපයකුත් නැහැ. මනාපයකුත් නැහැ. මධ්‍යස්ත වූ ස්වභාවයක්. හැබැයි මේක මේ උපේක්ෂාව කියලා හුඟ දෙනෙක් තමන්ගේ ජීවිතවලින් පටලගෙන තියෙනවා. මම හුඟක් උපේක්ෂා සහගත කෙනෙක්නේ. මට ඔය මහා ලොකු විදියට රාගයක් පහළ වෙන්නේ නැහැ, දේශයක් පහළ වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. මෙන්න මේ කියන්නා වූ අරමුණේ සාමාන්‍යයෙන් මධ්‍යස්ථභාවයකට පත්වීමක් තියෙනවා. ඒ පුද්ගලයා ගත් වූ අරමුණු වලට සාපේක්ෂව. නමුත් මේක විදර්ශනා උපේක්ෂාවක් නෙවෙයි. ඊට පස්සේ මෙහෙම දකින්නා වූ කෙනා ඊළඟට කොහොමද මේක මෙනෙහි කරන්නේ කියන එක මෙනෙහි කරනවා කියන එක පෙම්මත්නි එක වාරයක් මේ හිත බොහෝම අරමුණක තැම්පත් වෙලා ඒ වගේම අරමුණු නැති ස්වභාවය පවා හසුරවන්නට හැකියාව තිබුණට පස්සේ ඒ පුද්ගලයාට මේ වගේ අරමුණක් දකිනකොට මේක යථාර්ථය කියනකොට මේ දහම ඇසූ පමණින් හිතාගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ජීවිතේ කරලා බලන්න පුළුවන් දෙයක්. මේක කියනවා මේ විදියට සැප දුක මධ්‍යස්ථභාවයකටපත් වෙනවා. මේක කියනවා ඒක සංකතයි. ඕලාරිකය පටිච්ච සමුප්පන්නයි. පින්වත්නි මේ සංකතයි කියලා කියන්නේ සංස්කාර ලක්ෂණය මෙහි තියෙනවා. සංකතයි කියලා කියන්නේ මේ සෝමනස්සය අපි සකස් කරලා ගන්න දෙයක්. නැතුව කවදාවත් අපිට රූපේ සතුටක් දුකක් තියෙනවා කියලා අපි කියනවා නම් අපි බලන්නට ඕන කාමුක පුරුෂයෙක් ගත්තොත් පින්වත්නි ඒ පුරුෂයාට ස්ත්‍රී රූපය කියන එක කාමයේ දනවන කාමයට අරමුණක්. නමුත් තිරිසන් සතෙක් ගත්තොත් සිංහයෙක් ව්‍යාග්‍රයෙක් ගත්තොත් මේ අරමුණ Tamanට ආහාරයක්. එිනුත් එහාට ගිහිල්ලා භික්ෂූන් වහන්සේ නමක් එයින් එහාට හිත වඩපු කෙනෙක් ගත්තොත් ඒ පුද්ගලයාට මේක භාවනාවට අරමුණක් වෙන්න පුළුවන්. ඕනෑතරම් කාන්තාරූපයන් දැකලා රහත් වෙච්ච සිද්ධි අපි දන්නේ. ඉතින් ඒ වගේ මේ වෙලාවක මේ පුද්ගලයන් තුන් දෙනෙකුට බාහිර අරමුණ තුන් විදියකට නම් පේන්නේ. එහෙමනම් පින්වත්නි මේක බාහිර අරමුණේ දුක සැප කියලා දෙයක් නැහැ. දුක සැප සියල්ලම හදාගන්නේ මේ තමන්ගේ චිත්තසංතානයේ කියන එකයි මෙයින් පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ පුද්ගලයන් හැමදාම බලන්නේ අපි මේක බාහිරයට පැනනලා අරයා මට මෙහෙම කළානේ අරයා මට දුක් දුන්නානේ මෙයා මට මේ විදියට සැලකුවානේ මට පීඩා කළානේ කියන බාහිර ලෝකයට පැනලා මේ දුක සැප බලන්න හදන අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක සකස් කරලා හදාගත්ත දෙයක් අතීතයේ පින්වත්නි අපි කවදාක හෝ යම් දෙයකට අතීතයේ වටිනාකමක් දීපු නිසායි ඒ දෙය නිසා ඒ දැකපු ආකාරය නිසා අදත් පහළ වෙන දෙයට අපි මේ පුද්ගලයා මේ වගේ කෙනෙක් කියලා ස්වરૂපය දැකපු පමණින් කෙනෙකුට කේන්ති යනවා. හැබැයි මේ මිනිස්සයා වරදක් කළත් නැහැ. තමන්ට පීඩාවක් කළත් නැහැ. දැක්කෙත් අදමයි. මේ මිනිස්යාගේ තියෙනා වූ ශාරීරික ස්වභාවය අතීතයේ තමන් ගත්තු රූපයක තියෙනවා මේ ස්වභාවයේ හිතේ සනිටුහන් කරගෙන මේ වගේ මිනිසෙක් වැරදිකාරයෙක් කියලා. එහෙම දකින කෙනාට දැන් පේන්නෙම ඒ පුද්ගලයා මේ දකින දෙහි වැරැද්දක් තියෙනවා කියලා දකින්නේ නැහැ. ඒ පුද්ගලයා කියන්නේ අර මිනිස්සයා මෙහෙම කෙනෙන්නේ කියලා ඊළඟට කල්පනා කරනවා. ඒ වගේ රෝගියෙක් දිහා වුණත් අපි අපහාසාත්මක බැලුවොත් ඒ පුද්ගලයා පිළිබඳව අපි අතීතයේ දැකපු වේදනා සංඥා චේතනා පහල කරපුවා තියෙනවා හිතේ. දැන් මෙන්න මේ ගබඩාවේ රැස් වෙච්ච දේවල් වලට අනුව තමයි අද මැනීමක් කරන්නේ. මේ පුද්ගලයා නරකයි. මෙයා හොඳයි. ඉතින් පෙම්වත්නි මෙන්න මේ විදියට මේ සෝමනස්ස භාවය කියන්නේ මේක සකස් කරලා ගත්ත දෙයක් කියලා කියනවා. අර දම්බැලේ උපමාව වගේ කොටස් වශයෙන් එක්කහු කරලා ගත්ත දෙයක්. මේක හටගත්තේ යමක් නිසා. පටිච්චසමුප්පාදය කියන්නේම යමක් නිසා යමක් හටගන්නවා. ඒ වගේම යමක් නිරුද්ධ වුණොත් යමක් නිරුද්ධ වෙනවා. අන්නේ න්‍යාය පින්වත්නි මෙහිදී අනුගමනය කළොත් මේ අපි මුලා වෙන්නේ යමක් පෙර සංසාරයේ දෙයක් විදියට ගත්ත නිසා. ඊට පස්සේ uppajjati අමනාපං මේ පිළිබඳව අමනාපයක් උපදිනවා ඒකත් කියනවා සංකතයි. ඒකත් සකස් කරලා ගන්න දෙයක්. මනාපේ ඉපදුනා කියනවා නම් කෙනෙකුට ඒ පුද්ගලයාගේ අනිත් පැත්තේ අමනාපය තියෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ජීවිතේ යම් කෙනෙක් බලන්න ගොඩාක් ආදරයෙන් තබාගත්ත දෙයක් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් ජීවිතේ තියෙනවා නම් ඒකෙම අනිත් පැත්ත ඊටමත් කෙටි කාලයකින් සියදි විනාසා ගන්නවා ජීවිතය නැති කර ගන්නවා ওই ජීවිතේ නැති කර ගන්න අයගේ බැලුවොත් පොඩ්ඩක් මොකද්ද මේ දේශයට ජීවිතේ නැති කර ගන්නට හේතුව කියලා අනිත් පැත්තේ ලෝභය හේතු වෙලා තියෙනවා ලෝභය නිසාමයි පින්වත්නි මේ සංසාර ගමනේ අවිද්‍යාව දෙක එකතු වුණාට පස්සේ සංසාර ගමනේ වැරදීමත් ඇලීමත් කියන දෙක සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මෙහිදීත් අපිට පේනවා මේ විදිහේ ක්‍රියාවලියක් වෙනවා. අර වගේ මධ්‍යස්ථභාවයක් සමහර අරමුණු තියෙනවා දුකක් සැපක් නැති අපි සාමාන්‍යයෙන් හැමදාමත් එකම විදියට ආහාරයක් ගන්නවා නම් ඕකේ 아무තු සැපකුත් නැහැ දුකකුත් නැහැ ඉතින් හැබැයි මේක උපේක්ෂාව කියලා අමුතුවෙන් ගන්න දෙයක් නෑ මේ පුද්ගලයාට හොඳ දෙයක් අහුණු ගමන් ඒ පුද්ගලයා ආයිත් සැපයට පනිනවා. ඒක නැති වුණු ගමන් දුකට පනිනවා. මේ දෙපැත්තේ ඉන්නේ. අන්න ඒ නිසා මෙහිදී මේක සකස් කළ හදාගත්ත දෙයක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංකතයි ඒ වගේ මෝලාරිකයි. ඕලාරිකයි කියන්නේ පින්වත්නි මේක බැලුව බැල්මටම අපිට පේනවා මේ තියෙන දේ තියෙන විදිය නෙවෙයි බලන්නේ. තියෙන විදිය සාමාන්‍යයෙන් ඒ දෙයක් වෙන්න පුළුවන් ඒක පවතින ස්වභාවය. නමුත් අපි ඒකට වටිනාකමක් දෙන්නේ මේ මනසේ තියෙන ඕලාරික ගතිය නිසා. ඒක ඕනෑම කෙනෙකුට පේනවා මේ ලෝකයේ දෙයක් එක මිනිසෙක් එක විදියකට දකිනවා. ඒ වටිනාකම තවත් කෙනෙකුට නැහැ. ඒ වගේම එක්කෙනෙක් ලෝකයේ ආශා කරන දෙයක් හැම කෙනෙකුටම ආශාවක් නැහැ. එහෙමනම් මේක ඕලාරික දෙයක්. බොහෝම පේනවා මේ හැය රූපය එකතු වුණාට පස්සේ මේ ටික ඉතුරු ටික හදලා ගන්න දෙයක්. හැය රූපය එක්කහුවීම කොහොමද සිද්ධ වෙන්න ආවෝ දෙයක්. හේම් පසු ටික තමන්ගේ මනසින් නිර්මාණය කරලා ගන්න දෙයක්. ඊට පස්සේ මේක පටිච්ච සමුප්පන්නයි. අන්න පින්වත්නි එහිදී පැහැදිලි කරනවා පටිච්ච සමුප්පාදයේ තියෙනා වූ ධර්මතා මේ වගේ දෙයක් නොපෙනෙන්න වහලා තිබුණේ අවිද්‍යාව. ඒ වගේම ඒ අවිද්‍යාව නිසා නැවත නැවත සකස් කර කර මේ බලන ගතිය සංස්කාර. ඒ වගේම අපේ හිතේ පතිත වෙනවා නාමයයි රූපයයි පැත්තෙන් බැලුවත් තමන්ගේ හිතේ රූප සටහනක් නැවත නැවත අපි අලුත් කර කර අර අතීතයේ ගෙවිල යන රූප සටහනට පනපවනවා. මේක තමයි අද සංඥාවේ තියෙන මිනිස්සෙක් දැනුමෙන් පොහසත් කියලා කියනවා නම් උගතෙක් කියලා කියනවා නම් අද ලෝකයේ මේ රැස් කරගත්ත සංඥා සමුදායට තමයි ඒ පුද්ගලයා අද බුද්ධිමතෙක් උගතෙක් කියලා පෙන්වන්නේ. හැබැයි මේක අද ප්‍රඥාවට යොමු කළා ඒ අය ප්‍රඥාවන්තයෙකුත් කියනවා නම් හොඳටම බලන්නට වටිනවා මේ සංඥා ගොඩේ නිමාවමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහේ ප්‍රපංච සංඥාවන් පුද්ගලයා තුල නොයනවනම් හිතේ මේ විදිහේ රූපයක් ඇඳිලා සටහනක් ඇඳිලා හිටින් නැත්තම් නාම රූප දෙක හිටීමක් නැති වුණා නම් මෙදාට මේ සංසාර ගමන නිමයි. ඊළඟ භවයකට යන්නට අවශ්‍ය පොහොරේ පුද්ගලයා තුල නැහැ. අවිද්‍යා තණ්හා දෙක නැහැ. ඒක නිසා පින්වත්නි ඒ කාරණය නැවත නැවත දකිනකොට මේ විදිහේ වැරදීමක් තියෙනවා. මේ ඇහෙන් ගන්න රූපය නිසා සතුටු වෙන ස්වභාවය, ලෝභයෙන් ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය අපිට පේනවා. එතනින්වත් අපි නතර වෙලා මේ ස්වභාවය දැක ගන්නට ගියොත් හැබැයි මේක සම්පූර්ණ දකින්න නම් පින්වත්නි අපි භාවනාවේ ඒ කියන්නේ සතිය දියුණු කිරීමේ ටිකක් දුරට ගියපු කෙනෙකුට මේ කාරණා දැක ගන්න පුළුවන්. එහෙම නැතුව අපි ප්‍රතිපදාවකින් තොරව මේක දකින්නට යනවා නම් ඒ උත්සාහය අපි කළත් එහි ප්‍රමාණය අපි දන්නේ නැහැ මොන තැනදීද අපි මේ කළ යුත්තේ මොන තැනදීද මේ වගේ දෙයක් අපිට දකින්නට පුළුවන් වෙන්නේ අන්න ඒ නිසා මේ කාරණය පෘතුජන ස්වභාවයේ ඉන්න කෙනා මේ විදියට ප්‍රගුණ කරද්දී සෝවාන් වෙච්ච කෙනාගේ මානසිකත්වය කියනවා හේ පුද්ගලයාටත් උපදිනවා සෝවාන් කෙනාටත් උපදිනවා මනාපය අමනාපය නාමනාපය කියන මේ මධ්‍යස්ත ගතිය. හැබැයි ඒ පුද්ගලයාගේ තියෙන එකම විශේෂත්වය තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ අට්ඨියති හරායති jigucchati කියලා වචන තුනකින්. මේ පුද්ගලයා මේක තමන්ගේ අර තරුණ කෙනෙක්ගේ හොඳට නාලා කියලා ඉන්න වෙලාවක සර්පේ තමන්ගේ ගෙලේ දැම්ම සර්පකුණක් ඒ පුද්ගලයා යම්සේද පිළිකුල් කරන්නේ හේහා සමානව උපදිනවනම් මනාපයක් ඒකත් හදාගත්ත දෙයක් කියලා එක මොහොතකින් දකිනවා. ඒ වගේම අමනාපයක් හටගත්තනම් මේ අමනාපය අයින් කරගන්නට මේ ස්වභාවය දකිනවා. මේ වගේ මධ්‍යස්ථ බව පහළ වුණත් ඒ තුල ඇලීමක් නැහැ ඒකත් හදලාගත් දෙයක් කියලා දකිනවා. මෙන්න මෙහිදී ඇතිවෙනවා පින්වත්නි මේ වගේ දැකීමක් නිසා යම්කිසි උපේක්ෂාවක්. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක ප්‍රදුජන කෙනාටත් හටගන්නවා. ඒ පුද්ගලයා මේ කාරණාව නිවැරදිව දැක්කනම් එතන ඒ පුද්ගලයාට ඇලෙන්න දෙයක් නෑ ගැටෙන්නට දෙයක් නෑ ඒ පුද්ගලයාගේ තුල මධ්‍යස්ථ භාවයක් ඇති වෙනවා අන්න ඒක කියනවා බොහෝම මේක සැපසාගත දෙයක් යහපත් දෙයක් කියලා ඒ උපේක්ෂාව පිළිබඳව ඒතන් සන්තං ඒතන් පනේතං යද්දං උපේක්ඛා කියලා ඒ උපේක්ෂාව සාන්තයි ප්‍රණීතයි කියලා දේශනා කරනවා හැබැයි මේ සෝමනස්සයටත් දෝමනස්සයටත් වඩා මේ යථාර්ථය දකින තැන තියෙනවා උපේක්ෂාවක්. ඒ උපේක්ෂාවෙන් දැක්කොත් ඒ පුද්ගලයාට දුක සැපයක් කරන්න කියලා ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම සැපයක් තිබුණත් දන්නවා නැවත් දුකකට පරිවර්තනය වෙනවා කියලා. පින්වතුන් දැන් බොහෝම පහසුවෙන් මේ ආසනයක් අරගෙන මුලින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වුණේ. නමුත් දැන් වෙනකොට මේ සැපය දුකට පරිවර්තනය වෙලා ඉවරයි. නැවතත් අපේ මේ ස්වභාවය වෙන හැටි ශරීරයට හිත යොමු කරලා බැලුවේ නැති කෙනා නැවතත් උත්සාහයක් ගන්නවා සැපයක් බලාපොරොත්තු අපි ආයි සැපයකට යනවා. නැවතත් පරිවර්තනය වෙනවා දුකකට. මෙන්න මේකයි කියන්නේ පින්වත්නි සැප දුක අතර දෝලනයක් මිසක් මෙන්න මේ කියන්නා වූ උපේක්ෂාව මේක තමයි කියන්නේ ආර්ය විනේ තියෙනා වූ විදර්ශනා උපේක්ෂාව මේක ශාන්තයි ප්‍රණීතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයිනුත් අනතුරුව පෙම්මත්නේ රහතන් වහන්සේගේ මානසිකත්වය දේශනා කරනවා මේ සෝවාන් පුද්ගලයා මෙවැනි අකුසලයක් දරාගන්නට අකුසලයක් තමන්ගේ ළඟ තබාගන්නට පිළිකුල් කළා ඒ දේ ඉවත් කරන ස්වභාවයක් තියෙන්නේ ඒ වගේම රහතන් වහන්සේට ඕනම් පිළිකුල් දෙය නොපිළිකුල් දෙයක් විදියට බලන්න පුළුවන් ඒ වගේම නොපිළිකුල් දෙයක් පිළිකුල් ස්වභාවයෙන් බලන්නත් පුළුවන් ඒ උන්වහන්සේගේ හිත සකස් කරපු හැටි සකස් කරපු එකේ ස්වභාවය අනුව Tamanට අවශ්‍ය නම් අවශ්‍ය විදියට ඒක බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක 아무තු 이르දියක් නෙවෙයි පින්වත්නි. ඕන්නම් මේක දුකයි කියලා කියනවා නම් ඒක දිහා දුක් විදියට බලන්නත් පුළුවන්. හැබැයි Taman ඒ පිළිබඳව දුකක් කනගාටුවක් වේදනාවක් දෝමනස්සයක් Tamanගේ හිතට ගන්නෙ නෑ. හිතේ හිටින්නේ නෑ. මොකද නාම රූප දෙක තමන්ගේ හිතින් දුරස් වෙලා ඉවරයි. ඒ නිසා එවැනි උත්තමයෙක් තුල මෙවැනි ප්‍රපංච සංඥා කියන මේ දේවල් හිතේ හටගන්නේ නැහැ. හටගන්නේ නැහැ. ඒවායේ දැකලා යථාර්ථය දකින්න දකින්න මේ දේවල් දුරස් වුණා. මේ දේවල් දුරස් වෙනවා කියලා කියන්නේම තණ්හා මාන දිට්ටි දුරස් වුණා. තණ්හා මාන දිට්ටි දුරස් වෙනකොට තමන්ගේ ජීවිතයේ අනුසය කියන සැඟවිලා තියෙන පැත්ත කෙලෙස් වල පේන්න ගන්නවා. ඊට පස්සේ අනුසය පැත්තත් සම්පූර්ණ වශයෙන් ගෙව්වට පස්සේ පින්වත්නි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන යතහපි මූලයේ අනුපද්දවේ දල්ලේ චින්නෝ පිරුක්කෝ පුනරේව රූවති හේවම්පි තන්නා අනුසය අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදම් පුනප්පුණං රුක්ෂයක් පින්වත්නේ මුලක් සහිතව ඉතුරු කළොත් අපි ඉහලින් කපලා මේ ගස ඉතුරු කළොත් නැවත දලු දානවා ඒ වගේම අපි මේ අනුසය මට්ටම කියන හිතේ තැම්පත් වෙලා තියෙන අවසාන කහට ටිකත් මණ්ඩි ටිකත් මේ නිවත් කළා දැම්මේ නැතොත් ඒ පුද්ගලයාගේ නැවත නැවත ක්ලේශයන් උපදින්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ දේශනා කළ ඉන්ද්‍රියන් කොහොමද සම්වරය කරගන්නේ කියන එක ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇසුරුනේත් ඒවගේ මදු පින්ඩික සූට්‍රය ඇසුරනොත් දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා මේ ධර්මය හරය තමන්ගේ ජීවිතයේ සීලය සමාධිය ප්‍රඥාව කියන ධර්මතා දියුණු කර ගනිමින්. මේ හරය ජීවිතයට යොමු කරගෙන තමන්ගේ ජීවිතයෙන් මේ ධර්මතා මුලින්ම දේශනා කළ යෝනිසෝ මනසිකාරයෙන් කියන මෙවැනි කාරණයක් හටගන්නා වූ තැනින් දකින්නට ප්‍රපංචය අපේ ටික ටික ටික ටික ඉදිරියට ලිහාගෙන ලිහාගෙන එන්නට මේ අද දවසේදී කළ ධර්ම දේශනාවත් නිර්වාණ අවබෝධය පිණිස මෙවැනි ප්‍රතිපදාවක් සකසා ගැනීමට හේතු වාසනා වේවා කියලා හැමදෙනාම අදිෂ්ඨාන තබා ගමු. ඒ වගේම පෙනී නොපෙනී අපිට ආශිර්වාද කරන්නා ඕ සියලුම දෙවියන්ටත් මළගේ ඥාතීන්ටත් සියලු දෙනාට මේ කුසල සම්භාරය තම තමන්ගේ ජීවිත දුක් සමුදාය නිමා කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතුවාසනා වේවා කියන අධිෂ්ඨානය යුතුව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු ශාසනංආකා සට්ටාච මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു නං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතේ ඉබිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන සතන් සමාගමෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු මහා සංගරත්නය ආශිරවාදය පිණිස වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්දා පචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච හතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතු